සසර බයකරු බව දකින අවබෝධයෙන් යුතු ජීවිත මගක් ඔස්සේ ජීවිතයට වටිනාකම් පෙළගස්වන පින්වත් ඔබ උදෙසා බෞද්ධ රූපවාහිනිය sannivedanaya කරන විශේෂ ධර්ම දේශනාව මෙලෙස ආරම්භ කරන්නටයි සූදානම. පින්වත්නි, නිවැරදි ත්‍රිපිටක ධර්මයට අනුව සමත වෙදසුන් වඩන අයුරු නිවැරදිව පහදා දෙන අරුමුණ දෙස සිහියෙන් බලා සිටීම හෙවත් ධම්ම නිසාමන උපදේශන මාලාව නම් වූ මහා සතිපට්ඨාන ධර්මදේශනා මාලාව මෙලෙස ආරම්භ කරන්නටයි සෝදානම. අද මේ ධර්මදේශනාව සුපුරුදු පරිදි සජීව පටිගත කිරීමක් ලෙස සිදු කරන්නේ රාජගිරිය ජයසේකරාරාම විහාර පරිශ්‍රයේ මේ දම් සභා මණ්ඩපය තුළයි. ධර්ම දේශනාව පැවැත්වීමට සිදු කළ ආරාධනය පිළිගෙන සුපුරුදු පරිදි මේ පරිශ්‍රයට වැඩම කොට වදාළ පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ අපි ගෞරව නමස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. නිවැරදිව ධර්මය දකින්නට නිවැරදි ගමන් මගක් ඔස්සේ ජීවිතය ජීවත් කරවන්නට මේ උතුම් වූ ධර්මදේශනා මාලාවේ සදැහැති දායකත්වය ගැන කටයුතු කරන පින්වත් පිරිස පිළිබඳවයි මේ සිහිපත් කිරීම. රාජගිරිය ජයසේකරාරාම විහාරාධිපති අතිපූජනීය රජවත්තේ වප්ප ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අනුශාසනා උපදෙස් ආශිර්වාදය අනුව කොළඹට රාජගිරියේ පදිංචි පින්වත් දීපලාල් විජේරත්න මැතිතුමන් පින්වත් ඉමාලි ප්‍රියංජලා විජේරත්න මැතිණිය දූදරුවන් ප්‍රධානව ඒ පවුලේ සියලු ඥාතීන් එවැගේම කවදත් කොතැනකදීත් පින්කම් වලට නිතර රැස්වන එතුමන් ඇසුරු කරන ඒ පින්වත් සියලු හිතමිත්‍රාදීන් පිරිසත් එක්ව අද මේ පින්කමේ සුපුරුදු දායකත්වයේ දරමින් කටයුතු කරනවා. විශේෂයෙන්ම මේ ධර්ම දේශනාව පටිගත කරන මේ ධම්සභා මණ්ඩපය මේ ධර්ම මන්දිරය බොහෝ ජනතාවකට සදහම් අසන්නට ඒ සෙවන නිර්මාණය කර දෙන්නේ කවදත් කොතනදීත් පින්කම් වලදී මුල් තැනගෙන කටයුතු කරන තවත් සැදැහැති පින්වත් දෙපළක්. ඒ අපේ පින්වත් සුදත් තෙන්න කෝන් මැතිතුමන් එවැගේම සන්ධ්‍යා තෙන්න කෝන් මැතිණිය ප්‍රධානව ඒ පින්වත් පිරිස ඊටාම ගෞරවයෙන් අපි මේ මොහොතේදී පින් අනුමෝදන් කරමින් සිහිපත් කරනවා. එසේනම්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 බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරජ්‍ය විසර දස්ස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 සබ්බ සත්තුත්ත මස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස විහාරාධිපති අති ගෞරවනීය අනුනායක මාහිමිපාණන් වහන්සේගෙන් අවසරයි අදත් සද්ධර්ම දේශනා මාලාවේ දායකත්වයේ දරන විජේරත්න මැතිතුමා හිමාලී ප්‍රියංජලා මැතිණිය ප්‍රධාන කරගෙන මේ සියලු දෙනාම සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ ශනිත් විජේරත්න පුතණුවන්ගේ ආරාධනාවෙන් සිදු කෙරෙන මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නයි මේ සූදානමින් ඉන්නේ. පින්නතිනි අද පටිසම්භිදා මග්ගපාලිය ආශ්‍රය කරගෙන අපි සිද්ධ කරන මේ ධර්ම දේශනා මාලාවේ හත්වෙනි ධර්ම දේශනාව හතරවෙනි දවස හත්වෙනි ධර්ම දේශනාව තමයි අද සිදු කරනු ලබන්නේ. පහුගිය ධර්ම දේශනාව මේ උපක්ඛිලේශ පිළිබඳව සාකච්ඡා කරමින් තමයි අපි නිමා කරන්නට යෙදුනේ. එතනදී අපි මේ උපක්ඛිලේශ පිළිබඳව කාරණා 16ක් සාකච්ඡා කරන්නට යෙදුනා. ඒ පිළිබඳව වචන කීපයක් අද පැහැදිලි කරමින් දේශනාව එතන ඉඳලා ආරම්භ කරමු. පිළිතුරු මේ පහුගිය ධර්ම දේශනාවේ විවිධ උපක්ඛිලේශ පිළිබඳව සිහිපත් කරපු වෙලාවේ මේ අතීතානු ධාවනං චිත්තං අනාගත පටිකංකාණං ආදී වචන සිහිපත් කරන්ට යෙදුනා. එතන මේ අතීතානු ධාවනං චිත්තං අනාගත පටිකංකාණං කියලා සඳහන් කළේ ගිය ආස්වාසය ගැන හෝ එන්න තියෙන ආස්වාසය ගැන හෝ බලනවා කියන කාරණාවයි එතන සිහිපත් කරන්නේ. එක්ක ආස්වාස කරලා ඉවරයි. ඉවර වෙච්ච ආස්වාසය ගැන කල්පනා කරනවා. ඒ කියන්නේ සිත අතීතයට යනවා. එහෙම නැත්නම් එන්න තියෙන ප්‍රාස්වාසය ගැන කල්පනා කරනවා කියන්නේ සිත අනාගතයට යවනවා කියන කාරණාව. මේ ලීනං කියලා අපි සඳහන් කරපු වචනේ තේරුම ලීනං කියලා කියන්නේ කම්මැලිකම කියන එක. අතීත පග්ගහිතං අතීත පග්ගහිතං කියලා කියන්නේ උනන්දුව වැඩි වෙනවා කියන කාරණාව. ඊට අමතරව මේ කාරණා දෙකෙන්ම සිත විසිරෙන බව සිහිපත් කරනවා. ඒ කියන්නේ කම්මැලිකම නිසා සිත විසිරෙනවා, උනන්දුව වැඩිවීම තුලත් සිත විසිරෙනවා. අබිරතං ඇල්මෙන් ආස්වාස කරනවා කියන කාරණාවත් අපනතං ව්‍යාපාද සහිතව ආස්වාස කරනවා කියන කාරණාවත් සිහිපත් කරනවා. ඊළඟට පින්නතුනි මේ ආනාපාන සති සමාධිය තියෙන කෙනාට මේ උපක්ඛිලේශ සංකල්ප තියෙනවා නම් නැත්නම් උපක්ඛිලේශ තියෙනවා නම් ඔහු මේ අදිචිත්තය කියන එක දන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ආනාපාන සතිය යම් කෙනෙකුට තියෙනවා නම් ඔහු ළඟ උපක්ඛිලේශත් ඇති වෙනවා නම් මේ අදිචිත්ත කියන කාරණාව ඔහු තාම අවබෝධ කරලා නැහැ, දන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඔහුට ධානයට එන්න පුළුවන්කමකුත් නැති බව සඳහන් කරනවා ඒ නිසා. ඊළඟට පැහැදිලි කරනවා තවත් කරුණු කීපයක් මේ රාගානු පරිතං කියලා. රාගානු පරිතං කියලා සඳහන් කරන්නේ ආස්වාස ප්‍රාස්වාස නිමිත්ත මෙනෙහි කරද්දී උපන්නා වූ ප්‍රීතිය සුවය කියන කාරණාව එහෙම නැත්නම් පෙර කල්පනා කරපු දේවල් කරපු දේවල් ගැන නිරන්තරයෙන් කල්පනා කරනවා නම් සතුටුණු දේවල් ගැන මතක් වෙනවා නම් ඒ රාගය අනුව තියෙන සිත. පෙර සතුටු වෙච්ච දේවල් කල්පනා කරපු දේවල් සිනහසුණු දේවල් ඒ වගේ දේවල් ගැන හිතනවා නම් ඒක රාගය අනුව සිදුවෙන දෙයක්. එහෙමත් නැතුව ආස්වාස ප්‍රාස්වාස කරද්දීම දැනෙන සුවය අනුව ඒ කාරණාව කළොත් එහෙම නැත්නම් රාගය අනුවම කළා කියලා සඳහන් කරනවා. ආස්වාස ප්‍රාස්වාස අනුවම ඒ ඇල්ම ඇති කරගත්තොත් සතුට ඇති කරගත්තොත් ඒද රාගය සහිතව මාස්වාස ප්‍රාස්වාස කලා වෙනවා. ව්‍යාපාදානුපද්දං කියලා සඳහන් කරන්නේ ඒත් ඒ කාරණාවමයි ආස්වාස ප්‍රාස්වාස පිළිබඳව යම් දෝමනස්යක් තියෙනවා නම් හෝ පෙර අමනාපයක් සමග කරනවා නම් ඒක ව්‍යාපාදයට බරයි කියලා සඳහන් කරලා තියෙනවා. අදි චිත්ත කියලා කියන්නේ සිත මුල් කරගෙන තීරණය කරන අදි සමාධි හෙවත් ධානා මට්ටම් වලට එළඹීම සම්බන්ධයෙන් සඳහන් කරන කරුණු ධානා මට්ටම් වලට එළඹීම පිළිබඳව කියලා සඳහන් කරනවා ඊළඟට පින්වතුනි හොඳට භාවනා කරන කෙනෙකුට මේ කරුණු ටික ඊටාම වටිනවා කියලා සිහිපත් කරනවා මේ භාවනාව ඊටාම උනන්දුයෙන් සහ උවමනාවෙන් හරියටම කරගන්න උත්සාහ කරන කෙනෙකුට අපි මේ සාකච්ඡා කරපු මේ උපක්ඛිලේශ 16ම ගැන මේ සඳහන් කරන්නේ. ඒ කාරණා 16ම හඳුනා ගන්න එක ඊටාම වටිනවා. එහෙම නොදැනගත්තොත් කොයි ක්‍රමයකින් අපි හරි ওই ක්ලේශයකට බර වෙන්න බර වෙන්න පුළුවන්. ඒ නිසා ඔහු තුල මේ කරුණු තියෙන්න පුළුවන් කියලා සඳහන් කරනවා අඩු වැඩි වශයෙන්. ඒ මොන කරුණුද? ඒ උපක්ඛිලේශ. අඩු වශයෙන් සහ වැඩි වශයෙන් තියෙන්න පුළුවන්. සඳහන් කරනවා. නමුත් ඇතැම් අවස්ථාවල්වල ඒ කාරණාව ඊ타ත්ම සියුම් වෙන්නත් පුළුවන් අපිට අවබෝධ නොවන තරම්ම සියුම්. ආන් ඒ නිසා මනා සිහියකින් බලාගෙන හිටියොත් විතරයි ඒ සියුම් කාරණාව හොඳට වැටහෙන්නේ. එහෙම නැතුව සියුම් ලෙස ඒ ක්ලේශය තිබුණත් ඒක සමාධියට බාධාවක් බවයි සඳහන් කරලා තියෙන්නේ. එහෙමනම් අපි අද දේශනාව එතන ඉඳලා පටන් ගන්නවා. අපි මේ කරුණු සඳහන් කළේ පහුගිය සාකච්ඡා කරපු දේශනාවට අනුගත කරුණු කීපයක්. එහෙනම් අපි මුලින් සිහිපත් කළා අද මේ පටිසම්භිදා මග්ගයෙන් සිදු කරන දේශනා මාලාවේ හතරවෙනි දවසේ මහා සතිපට්ඨාන දේශනාවේ පටිසම්භිදා මග්ගයෙන් ධර්ම දේශනාව ආරම්භ කරලා පවත්වන හතරවෙනි දවසේ හත්වෙනි ධර්ම දේශනාව. මේ දේශනා මාලාව පුරාවටම අපි සිද්ධ කරන 95 වෙනි ධර්මදේශනාව තමයි අද සිදු කරනු ලබන්නේ. එhmenan අද මේ දේශනාව ආරම්භ කරමු. අස්සාසාදී මජ්ජ පරියෝසානං සතියා අනුගච්ඡතු අජ්ජත්තං වික්කේපගතේන චitteන කායෝපි චිත්තම්පි සාරද්ධාච හොಂತಿ ඉංජිතාච පන්දිතාජ්ජ මෙහෙම සඳහන් කළේ ආස්වාසයෙහි මුල මැද අග අනුව සිහිය යැවීම නිසා ආස්වාසයෙහි මුල මැද අග අනුව සිහිය යැවීම නිසා අභ්‍යන්තරයට වික්ෂේපගත වූ සිතෙන් කයත් සිතත් දුක් සහිත වෙනවා අභ්‍යන්තරයට වික්ෂේපගත වූ සිතෙන් කියලා සඳහන් කෙරුවේ ඇතුළට හිත විසිරෙනවා කියන එකයි. ආන් එහෙම ඇතුළට සිත විසිරෙන්න ගියොත් සිතයි කයයි දෙකම දැවිලි සහිත වෙනවා කියලා සඳහන් කරනවා දුක් සහිත වෙනවා. අභ්‍යන්තරයට විහිදෙන්න පටන් ගත්තොත්. එතකොට ඉංජිතා කියලා කීවේ සෙලවීමකට ලක් වෙනවා. ඉංජිතා කියලා කියේ එතකොට මොකද්ද මේ හෙලවෙන්නේ? හිත. හිත තමයි හෙලවෙන්නේ. ඉංජිතා කියලා කියේ සෙලවීමකට ලක් වෙනවා. ස්ථාවරව පිහිටන්නේ නැහැ කියන කාරණාව. ඊළඟට සඳහන් කරනවා මේ කම්පණය වීම කියන වචනය ඊට සමාන තවත් වචන දෙකක් ඉංජිතා පන්දිතා කියලා වචන දෙකක් සිහිපත් කරනවා. ඉංජිතා කියලා කියන්නේ බලවත් ලෙස කම්පණය වෙනවා. පන්දිතා කියලා කියන්නේ ඊට අඩු අඩු ප්‍රමාණයකින් කම්පණය වෙනවා. ඊළඟට සඳහන් කරනවා ඉංජිත කියන කම්පන ප්‍රමාණයට අඩු ප්‍රමාණයක් පන්දිත කියන කම්පන ප්‍රමාණය සඳහන් වෙන බව. නැත්නම් කම්පණය වෙන බව. ඊළඟට මේ කාරණාව අටකතාවේ පැහැදිලි කරනවා මෙසේ ආස්වාසයට අනුව සිත යවන්න ගියොත් මුල මැද අග සඳහන් කරනවා ලෝක සම්මතයට අනුව හිත ගමන් කරනවා කියලා. ලෝක සම්මතයට අනුව කියලා කියන්නේ මේ ආස්වාස කරනකොට මුල නාසිකාග්‍රය මැද හෘද වස්තුව, අග නාභිය. මේක තමයි ලෝක සම්මතය කියලා කියේ සාමාන්‍යයෙන් අපි ආස්වාස කරනකොට දැනෙන හැටි. ආස්වාසයේ ගමන් කරන ආකාරය. ඒකයි මෙතන ලෝක සම්මතය කියලා සඳහන් කළේ. නමුත් මේ භාවනාව කරන කෙනා ලෝක සම්මතයට අනුව සිත යවන්නට ගියොත් සිත වික්ෂිප්ත භාවයට පත් වෙනවා. එතකොට ඒක භාවනාවක් වෙන්නේ නැතුව යනවා. එහෙනම් භාවනාවේදී ලෝක සම්මතය පාවිච්චි කරන්න බෑ. ඒ නිසා සිත විසිරෙන්න පටන් ගන්නවා එහෙම වුණොත්. ඒ නිසා සිත ස්ථාවර නොවන නිසා සඳහන් කරනවා නිමිත්ත නාසය අග සිහිය පවත්වන්නේ නැතුව නාසය හරහා හෘදය මධ්‍යයේ නාභිය අවසානයේ නාසය අග ආරම්භය හෘදය මැද නාභිය අග. එහෙම කල්පනා කරලා මේ භාවනාව සම්පූර්ණ කරන්න කෙනෙක් උත්සාහ කරුවොත් හිත යවුවොත් එහෙම නැත්නම් ඒ ඔස්සේ හිත දිවෙව්වොත් සමාධියට එන්න පුළුවන්කමක් නැහැ කියලාම පැහැදිලි කරලා තියෙනවා. ඒ කියන්නේ එතකොට හිත එහෙම ඇවිදිනවා. එක තැනක තියාගෙන සමාධියක් ගොඩ නැගෙන්නේ නැතුව යනවා. ආන්ගේ සමාධියට නොයන නිසා කයත් සිතත් දුක් සහිත වෙනවා කියලා සඳහන් කරනවා. විශාල කාලයක් යොදාගෙන භාවනාව කළා. නමුත් සිත සමාධියකට ආවෙම නැති නිසා කයයි සිතයි දුක්සහිත භාවයටපත් උනා විතරයි එතනින් සිද්ධ වෙලා තියෙන්නේ. ස්ථාවර තත්වයකටපත් නොවිච්ච නිසා. සඳහන් කරනවා එහෙම ස්ථාවර තත්වයකටපත් වෙලා ඉංජිත කියන මට්ටමින් කම්පණය වෙනවා. මේ සිත විශාල වශයෙන් සෙලවෙනවා. ඉංජිත කියන මට්ටමින් කම්පණය වෙනවා කියලා කිව්වේ ඒකයි. එහෙම නැත්නම් පන්දිත කියන මට්ටමින් කම්පණය වෙනවා. විශාල වශයෙන් කම්පණය වෙනවා සමහර වෙලාවට නැත්නම් සියුම් වශයෙන් කම්පණය වෙනවා. කොහොම කම්පණය වුණත් සමාධියට ඒක බාධාවක් බවට පත් වෙනවා. නැවත දෙවන කාරණාවක් හැටියට සිහිපත් කරනවා පස්සාසාදී මජ්ජපරියෝසානං සතියා අනුගච්ඡතු බහිද්දා වික්කේප ගතේන දෙවනි කාරණාව හැටියට එහෙම සිහිපත් කළේ ආස්වාසය නාභියෙන් පටන්ගෙන හෘදය හරහා නාසිකාග්‍රයෙන් ඉවර වෙනවා කියලා සිහිය දුවවඬ යම් කෙනෙක් උත්සාහ කරනවා නම් බාහිරයට සිත විසිරෙනවා කියලා සඳහන් කරනවා. ඒත් හිත පිහිටන්නේ ඒත් හිත පිහිටන්නේ නැහැ. සිතයි කයයි දෙකම සාරද්ධ පිළිතුනේ සාරද්ධ කියලා කියන්නේ දුක් සහිත වෙනවා කියන කාරණාව. එහෙනම් සිතයි කයයි දෙකම මේ සාරද්ධ ස්වභාවයටපත් වෙනවා. ඉන්දිතාච පන්දිතාච යනුවෙන් හිත ක්ලේශයටපත් වෙන දෙවන කරුණ හැටියට විස්තර කරනවා. ඊළඟට අස්සාස පටිකංකනාය නිකන්තියා තණ්හාචර්යාය මේ ආස්වාසයේ ප්‍රාර්ථනාව කිරීම කියන හේතුව නිසා නිකාන්ති හේවත් තෘෂ්ණාවටපත් වෙනවා ආස්වාසය ප්‍රාර්ථනා කරනවා ආන් ඒ නිසා නිකාන්ති කියන මේ තෘෂ්ණාවටපත් වෙනවා ඒ තෘෂ්ණාව අනුව හැසිරීම හේතු කරගෙන කයත් සිතත් ඊටාම දුක් සහිත දෙවිලි සහිත තත්වයටපත් වෙනවා එහෙනම් ආස්වාසයේ ප්‍රාර්ථනා කරනවා කියලා කියන්නේ දැන් ආස්වාසයේ එන දිහා බලාගෙන ඉන්නවා. නිමිත්ත දිහා බලාගෙන ඉන්නව නෙමෙයි. ආස්වාසයේ එන දිහා බලාගෙන ඉන්නවා. අන් ඒකයි මෙතන තෘෂ්ණාව කියලා සඳහන් කළේ ඒ බලාගෙන ඉදීම තුළ තෘෂ්ණාවක් තියෙනවා. අන් එහෙම තෘෂ්ණාවක් සහිතව මේ භාවනාව සිදු කරන්න ගියොත් ඒත් සමාධියට එන්න බැරි වෙන නිසා සිතයි කයයි දෙකම දුක් සහිත තත්වයටපත් වෙනවා. ආන් ඒ නිසා කම්පණයටපත් වෙනවා සමාධිය එන්නේ නැහැ කියලා සඳහන් කරනවා. තෘෂ්ණාවෙන් බලාගෙන හිටපු නිසා. ඊළඟට පින්වත්නි පළමු කරුණ මත නැවත සිහිය පහදන ආකාරය සඳහන් කරනවා නහය හෘදය නාභිය අභ්‍යන්තරට හිත විහිරෙනවා පළවෙනි කරුණ අනුව සිහිපත් කෙරුවොත් නහයෙන් පටන් අරගෙන හෘදයෙන් ගිහිල්ලා නාභියෙන් අවසන් වෙනවා. දෙවැනි කාරණාව හැටියට සිහිපත් කළා නාභියෙන් පටන් අරගෙන හෘදය හරහා නාසිකාග්‍රයෙන් ඉවර වෙනවා. එතකොට මේ ආකාර දෙකෙන්ම උනේ හිත එක්ක අභ්‍යන්තරයට විසිරුණා නැත්නම් බාහිරයට විසිරුණා. අන් ඒ නිසා සමාධියේ නොලබෙන බව සිහිපත් කළා. නමුත් එතකොට මේකේ නිවැරදි ක්‍රමය මොකද්ද? ඒකම ප්‍රශ්නයක් අහලා ආය ඒක විස්තර කරනවා. සමහර කෙනෙක් නාසිකාග්‍රයෙන් නාභියෙන් කෙරවල වෙන්න බැලුවා. ඒ ආස්වාස කරද්දී සමහර කෙනෙක් ප්‍රාස්වාස කරද්දී නාභියෙන් පටන් අරගෙන නාසිකාග්‍රයෙන් කෙරවල කළා. ඒ දෙකම වැරදි කියලායි දැන් මෙච්චර වෙලා මේ සිහිපත් කළේ. ඊළඟට ප්‍රශ්නයක් අහනවා නිවැරදි ක්‍රමය මොකක්ද කියලා. නිවැරදි ක්‍රමය ඊළඟට පැහැදිලි කරනවා දීර්ඝ නහයක් ඇති කෙනෙක් නම් නාසිකාග්‍රයට හිත යොමු කරනවා. දීර්ඝණ හයක් තියෙනවා නම් නාසිකාග්‍රයට සිත යොමු කරනවා. එතන හිත නවත්තගෙන ඉන්න ඕනේ කියලා සඳහන් කරනවා. නාසිකාග්‍රේ අග හිත නවත්තගෙන ඉන්න ඕනේ. කෙටින හයක් තියෙනවා නම් උඩුතොලේ අග එතන හිත නවත්තගෙන ඉන්න ඕනේ. දැන් මේ කරුණු අපි කලින් සාකච්ඡා කරලා තියෙන කරුණු මේ. මොකද පටිසම්භිදා මග්ගයෙන් මේ සාකච්ඡා කරන්නේ කලින් විසුද්ධි මාර්ගයෙන් සාකච්ඡා කරපු කරුණුම ඊට වඩා ගැඹුරින් විස්තර කරන එක. විසුද්ධි මාර්ගයට වඩා පටිසම්භිදාව ගැඹුරුයි කියලා සඳහන් කළාට විසුද්ධි මාර්ගයේ සාකච්ඡා කරලා මෙතන ඉන්න අයට පටිසම්භිදාව මං හිතන්නේ ඒ තරම් ගැඹුරු වෙන එකක් ඒ තරම් ගැඹුරු වෙන එකක් නෑ මොකද මුලින් අහපු කරුණු වලට තවත් කරුණු ටිකක් එකතු වෙලා විතරයි තියෙන්නේ. ගැඹුරින් විස්තර කිරීමක් මුලින් දන්න නිසා ඒ තරම් අමාරු නැහැ. එහෙනම් හරි ක්‍රමයේ හැටියට මෙතන පැහැදිලි කරන්නේ නාසිකාග්‍රයේ අග නිමිත්ත දිහා බලාගෙන ඉන්නවා. ඉතින් මේ කාරණාව දැන් අපේ අයට මේ දේශනාව හොඳට අහලා නැවත නැවත අධ්‍යයනය කළා නම් මේකට උදාහරණ ගණනාවක් අපි සාකච්ඡා කෙරුවා. එක වෙලාවක සඳහන් කළා මේ වෙලාවට හරියට දොරටුපාලෙක් වාගේ වෙන්න කියලා. දොරටුපාලයාට දොරටුවෙන් පිටපැත්තේ ඉන්න අයගෙන් වැඩකුත් නැහැ. ඇතුලේ ඉන්න අයගෙන් වැඩකුත් නැහැ. ඇතුලේ ඉඳලා එළියට එන කෙනා එයා පරීක්ෂා කරනවා. එළියේ ඉඳලා ඇතුලට යන කෙනා පරීක්ෂා කරනවා. නමුත් පාර දිගේ යන අය පරීක්ෂා කරන්නෙත් නැහැ. ඇතුලේ ඉන්න අය පරීක්ෂා කරන්නෙත් නැහැ. එහෙනම් දොරටු පාලෙක් වෙන්න. ආන් එහෙනම් නාසිකාග්‍රය මත තියෙන නිමිත්තේම සිත පිහිටවාගෙන ඉන්න කියන කාරණාවයි ඒ සිහිපත් කළේ. එහෙනම් නිවැරදි කාරණාව මොකක්ද කියලා විස්තර කරන්නේ මේ කාරණාවයි. මෙතන ඉන්න ඇතුළට යන්නත් එපා, එළියට එන්නත් එපා. ඒ උපදේශයට පිටින් යම් කෙනෙක් ගියොත් හිත විසිරෙන්න පටන් ගන්නවා කියලා දේශනා කරනවා. මේ උපදේශයට යම් කෙනෙක් අකීකරු වෙනවා එයාට මේ භාවනාවෙන් බලාපොරොත්තු වෙන ඵලය ලබන්න බැරුව යනවා. එහෙනම් මේ උපදේශයට කීකරු වෙන්නම කීකරු වෙන්නම වෙනවා. ඊළඟට පින්නතේ තුන්වෙනි කාරණාව ආස්වාස පටිකංකනාය නිකන්තියා තණ්හා චරියා ඒ කියවේ ආස්වාසයෙන් ආයාසයෙන් ආස්වාස කිරීම ආයාසයෙන් ආස්වාස කරනවා කියලා කියන්නේ හිතාමතා ආස්වාස කරනවා කියන එකයි සාමාන්‍යයෙන් ආස්වාස ප්‍රාස්වාස අපි නොහිතාම සිද්ධ වෙනවා ආයාසයෙන් ආස්වාස කරනවා කියලා කියන්නේ අපි හිතාමතාම හුස්ම ගන්න උත්සාහ කරනවා. මෙහෙම ආස්වාස කරන්න ගත්තොත් ඒක භාවනා ක්‍රමය ආපහු වික්ෂිප්ත භාවයට පත් කරනවා. වෙනස් කරනවා. ඒ නිසා සඳහන් කරනවා ආස්වාසය මුල් කරගෙන භාවනා මුල් කරගෙන කරන භාවනා ක්‍රමයක් නිසා මා ඊතා උත්සාහයෙන් ආස්වාස කළ යුතුයි කියලා කෙනෙක් කල්පනා කරන්න පුළුවන්. මේ භාවනාව ආස්වාස ප්‍රාස්වාස මුල් කරගෙන කරන භාවනාවක්. ඒ නිසා මම ඒක ඊටාම සිහියෙන් කළ යුතුයි කියන කල්පනාවට ඇවිල්ලා හිතාමතාම උස්ම ගන්න පටන් ගන්න පුළුවන්. නමුත් ආන් ඒ ක්‍රමය වැරදි කියලායි මෙතන සඳහන් කරන්නේ. ආන් ඒ නිසා සඳහන් කරනවා එහෙම හිතලා තණ්හාවක් උපද්දවනවා අන්න ඒක නිකන්තියා නම් මූ තෘෂ්ණාවයි. එහෙම හිතලා ඇති කරගන්නා වූ තණ්හාව මේ නිකාන්තියා නම් වූ තෘෂ්ණාවයි කියලා සඳහන් කරනවා. එහෙම වුණොත් කයයි සිතයි දෙකම ආපහු විසිරෙන්න පටන් ගන්නවා. කායෝපි චිත්තම්පි සාරද්ධාච හොಂತಿ කයත් සිතත් දුක් සහිත වෙනවා ඉංජිතාච පන්දිතාච කියන මට්ටම් දෙකටම අඩුවෙන් සහ වැඩියෙන් කයයි සිතයි විසිරෙන්න පටන් ගන්නවා ඉන්දිතා දැඩි කම්පනය පන්දිතා කීවේ මන්ද වූ කම්පනය. පස්සාස පටිකංකනාය නිකන්තියා තණ්හා චරියාය කායෝපි චිත්තම්පි ඉංජිතාච පන්දිතාච හොಂತಿ යනුවෙන් හතරවෙනි කාරණාව පැහැදිලි කරනවා මේ ආස්වාස ප්‍රාස්වාස කරනකොට තණ්හාව සහිතව ආස්වාස කිරීමෙන් මේ හතරවෙනි උපක්ලේශයේ උපදිනවා කියලා සඳහන් කරනවා. තණ්හාව සහිතව ආස්වාස කිරීමෙන් හතරවෙනි උපක්ලේශයේ උපදිනවා. මේ කෙලස් හයක් ගැන මේ කතා කරන්නේ. ඒ නිසා සිත සමාධියට නොයා විසිරෙනවා කම්පණය වෙනවා කියලා සඳහන් කරනවා. තණ්හාව සහිතව ආස්වාස කරන්න ගියොත්. ඊළඟට පස්වෙනි කාරණාව සඳහන් කරනවා අස්සාසේ නාබිතුන් හස්ස පස්සාස පටි පටිලාභේ මුංචිතත් මුංචිතත්ථා කායෝපි චිත්තම්පි සාරද්ධාච හොಂತಿ ඉංජිතාච පන්දිචාච යනුවෙන් පස්වෙනි කාරණාව පැහැදිලි කරනවා ආස්වාසයේදී සතුටු නොවි එහි ඇති අපහසුතාවයක් නිසා ඒ ගැන අසතුටක් ඇති කර ගන්නවා ආස්වාසයේදී සතුටටපත් වෙන්නේ නැතුව එහි ඇති වුණ අපහසුතාවයක් නිසා අසතුටටපත් වෙනවා. එහි ඇති වුණ අපහසුතාවයක් නිසා කියලා සඳහන් කරන්නේ සමහර වෙලාවට ආස්වාස කරන අතරේ එකපාරම වෙනත් සිතවිල්ලක් එන්න පුළුවන්. ඊටාම වේගවත් ඒ කාරණාව. ආන් ඒත් එක්කම අපිට මෙනෙහි වෙනවා මම ආස්වාසය කියන අරමුණෙන් එළියට ගිහිල්ලා වෙන අරමුණක් මගේ හිතට හිතට ආවා. ආන් එහෙම කල්පනා කරලා ඒ පිළිබඳව නොසතුටක් ඇති වෙනවා. අන් ඒ නිසා ඒ නොසතුට ඇති කර ගැනීම තුළ යම් අපහසුතාවයකටපත් වීම නිසා ඒ කාරණාවිනුත් ආපහු හිත බිඳෙන්න පටන් ගන්නවා. ඒ නිසා සඳහන් කරනවා ආස්වාස ප්‍රාස්වාස වගේ ඊතා සියුම් ස්ථානවලදී අපේ කෙලෙස් උපදින ආකාරය තමයි මෙහෙම දේශනා කරන්න කියලා. ආස්වාස ප්‍රාස්වාස කියන ඊ타ම සියුම් තැන්වලත් අපේ කෙලෙස් උපදිනවා. මොකද ආස්වාසය කියලා කියන්නේ ඊටාම කෙටි වේලාවක පවතින දෙයක්. ආන් ඒ කෙටි කාලය ඇතුළේ කෙලෙස් උපදිනවා කියන කරුණ සිහිපත් කරනවා. එහෙම කීවේ කුමක් නිසාද? යම් සමාධියක් ලබලා යම් සහනයක් ලබන්න කියලා හිතලා මෙම භාවනාව කරමින් සිටිද්දී මේ ආස්වාසය තුලදීම ඒ පිළිබඳව අකමැති භාවයක් අප තුල ඇති වෙන්න පුළුවන්. මේ වෙනකොට යම් සමාධියක් ලබලා යම් සහනයක් ලබන්න මේ භාවනාව කරමින් ඉන්නේ. එහෙම යම් සමාධියක් ලබන්න භාවනාව කරමින් ඉන්න අතරතුර අපිට මේ මේ වාගේ කෙලෙස් ඇති වෙන්න පුළුවන් අකමැතිතාවයන් එන්න පුළුවන්. අන්න ඒ ද්වේෂ සහගත සිතුවිල්ල නිසා ආස්වාසේ නාබි තුන්හස කියන්නේ මේ ආස්වාසය කියන කාරණාවෙන් කරදරයටපත් වෙලා ඉන්න පුද්ගලයා ආස්වාසය කියන කාරණාවෙන් කරදරයටපත් වෙලා ඉන්න පුද්ගලයා ඒ කියන්නේ ආස්වාසයේ අතරතුර ක්ලේශයක් ඇති වෙලා දේශයක් ඇති වෙලා තියෙන ඒ ක්ලේශයේ ඇතිවීම පිළිබඳව කරදරයටපත් වෙලා ඉන්නේ පස්වාස පටිලාභේ මුච්චිතත්තා ප්‍රාස්වාස වීම ප්‍රාශ්වාසය මීට වඩා හොඳයි කියලා ප්‍රාර්ථනාවක් උපදවනවා. දැන් ආශ්වාසයට කරදර වුණ නිසා එහෙනම් ප්‍රාශ්වාසයේ කරදර නැතුව කරගන්න ඕන ප්‍රාශ්වාසය මීට වඩා හොඳයි. ආන් එහෙම ප්‍රාශ්වාසය පිළිබඳව ප්‍රාර්ථනාවක් ඇති කරගන්නවා. ඉක්මනට ප්‍රාශ්වාසය ගැන දැන් බලන්න පටන් ගත්තා. ඉතින් එහෙම ප්‍රාශ්වාසය ගැන බලන්න පටන් ගත්තා කියලා කියන්නේ දන්නේම නැතුව හිත හිත ආයෙත් හෙලුණා කියන එක. එහෙනම් ආයෙ සමාධියකට ගොඩනගන්න ආයෙ බැරුව යනවා. එම ප්‍රාර්ථනාවෙන් ඔහු මත් වෙනවා කියලා සිහිපත් කරනවා. ඉතින් මේක මේ සාමාන්‍ය කෙනෙකුට එකපාර දැනෙන දෙයක් නෙමෙයි. මොකද දැනෙන්නේ නැහැ කියලා කිව්වේ මේ කරුණ ඊටාම ඊටාමත්ම සියුම් තත්ත්වයේ තියෙන්නේ. ඊටාම සිහියෙන් ඉන්න කෙනෙකුට විතරයි මේ උපදින ක්ලේශයන් සහ ද්වේෂ සහගත තත්ත්වයන් ප්‍රාර්ථනාවන් සතුටු වීම පිළිබඳව දේවල් අවබෝධ වෙන්නේ ඊටාම සිහියෙන් ඉන්න ඉන්න කෙනෙකුට. ඒ නිසායි සඳහන් කළේ ඒ ප්‍රාර්ථනාවෙන් ඔහු මත් වෙනවා. ඔහුට සිහිය මදි නිසා හිතෙනවා ප්‍රාශ්වාසය මීට වඩා හොඳයි කියලා. සිහිය මදි. ඒ නිසා හිතෙනවා ආශ්වාසයට වඩා ප්‍රාශ්වාසය හොඳයි කියලා. අන්න එහෙම හිතුවට ඉන්දිතාච පන්දිතාච කියන මට්ටම් දෙකෙන් හිත කම්පණය වෙන්න පටන් ගන්නවා. එහෙනම් පන්දිතාච කියලා කියේ ඊට සියුම් විදිහට කම්පණය වෙනවා. එක්කෝ දැඩි විදිහට කම්පණය වෙනවා එහෙම නැත්නම් සිවුම් විදිහට කම්පණය වෙනවා. ඉන්දිතාච පන්දිතාච කියලා සඳහන් කළේ ඒ නිසා. අස්සාසේ නාභි අස්සාසේ නාභි තුන්හස්ස අස්සාස පටිලාභේ මුංචිතත්තා කායෝපි චිත්තම්පි සාරද්ද සාරද්ධාච හොಂತಿ ඉන්දිතාච පන්දිතාච ඊළඟ කාරණාව දේශනා කරලා තියෙනවා ඒ ආකාරයට ආස්වාසේදී සහනය මදි වූ නිසා ප්‍රාශ්වාසය පිළිබඳව අකමැති වෙනවා. ආශ්වාසයේදී නෙමෙයි ප්‍රාශ්වාසයේදී සහනය මදි වුන නිසා ප්‍රාශ්වාසය පිළිබඳව අකමැත්තක් ඇති කරගන්නවා. ඒ නිසා හිතනවා මීළඟ ආශ්වාසය හොඳ වෙයි කියලා. දැන් ප්‍රාශ්වාසය ගැන යකමැත්ත ඇති වෙලා තියෙන්නේ බලාපොරොත්තුෙන් ඉන්නවා ඊළඟ ප්‍රාශ්වාසය හොඳ එකක් බවට පත් කරගන්න. මට මීට වඩා හොඳින් දැනගන්න පුළුවන් වෙයි කියලා කල්පනා කරනවා ඊළඟ ආස්වාසය. හිත එකඟ කරගන්න පුළුවන් වෙයි ඒ ආස්වාසයේදී කියලා නම් හිතෙනවා. ප්‍රාස්වාසයෙන් කරදර වුණු කෙනා ඊළඟට ආස්වාසය පිළිබඳව තණ්හාවක් ඇති කරගන්නවා. ප්‍රාස්වාසයෙන් කරදර ලැබලා ඊළඟට ආස්වාසය ගැන තණ්හාවක් ඇති කරගන්නවා. ඒ නිසා අනාගතයේ ප්‍රාර්ථනා කළා කියලා එතනදී සඳහන් කරනවා. ඊළඟට පින්වත්නි මේ සතිපට්ඨාන සූත්‍රයේ කියන කාරණාවම අතීතං නාන්වා ගමෙය්‍ය නප්පටිකංකේ අනාගතං සඳහන් කරනවා මේ බද්දේ කරතර සූත්‍රවල තමයි මේ ප්‍රකාශය කරලා තියෙන්නේ කොහොමද දේශනා කරන්නේ අතීතයට හිත යොමු කරන්නත් එපා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන කාරණාවම බද්දේකරත සූත්‍රවලත් පැහැදිලි කරලා තියෙනවා භාවනාව ගැන විස්තර කරන තැන. එතනදී සඳහන් කරන්නේ අතීතයට හිත යොමු කරන්නත් එපා. නප්පටිකංකේ අනාගතං. අනාගතයේ ප්‍රාර්ථනා කරන්නත් එපා. අතීතයට හිත යොමන්නත් එපා. අනාගතයේ ප්‍රාර්ථනා කරන්නත් එපා. හේතුව තමයි පින්නතුනි මේ දෙකම තියෙන්නේ අනාගතයේ ප්‍රාර්ථනා කිරීම නිසා ඇතිවන කෙලෙස් සහිත බවක්. අනාගතේ ප්‍රාර්ථනා කිරීමෙන් ඇති වෙන්නේ කෙලෙස් සහිත බවක්. අතීතේ ප්‍රාර්ථනා කිරීමෙන් ඇති වෙන්නේ කෙලෙස් සහිත බවක්. මෙතන සඳහන් කරනවා අතීතයට හිත යොමු කරන්න එපා ඒ හින්දා. අනාගතේ ප්‍රාර්ථනා කරන්නත් එපා. මේ දෙකේම ක්ලේශයක් තියෙන නිසා කෙලෙස් එක්ක සංසාරයෙන් මිදෙන්න ඉස්සරහට යන්න පුළුවන්කමකුත් නැති නිසා. එය ඊටාම සුළු මොහොතක තියෙන තණ්හාවක්. මේ අනාගතේ ප්‍රාර්ථනා කිරීමත් අතීතේ බැලීමත් ඊටාම සුළු මොහොතක්. ඇහි පිල්ලම් ගන්නවටත් වඩා අඩු කාලයක ඇති වෙන තෘෂ්ණාවක් මෙතන තියෙන ඒවා ඊටාම සියුම් තත්ත්වයේ තියෙන තෘෂ්ණාවක්. ඒ නිසා ප්‍රාශ්වාස කරද්දී ඊළඟ ආශ්වාසයේ පිළිබඳව තියෙන තණ්හාව ආශ්වාස කරද්දී ඊළඟ ප්‍රාශ්වාසයේ පිළිබඳව තියෙන තණ්හාව පින්නතුනි ඊතාසුළු මොහතක ඇති වෙන ඇති වෙනවා වුණාට ඒ කාරණාව සුළු කොට තකන්න එපා කියලා සඳහන් කරනවා සාමාන්‍ය කෙනෙකුට දැනෙන්නේවත් නැති තැනක තමයි ඒ තණ්හාව ඉපදිලා තියෙන්නේ. හැබැයි ඒක සුළු කොට තකන්න නම් එපා. දැන් එතකොට දැන් තෘෂ්ණාව කියලා කතා කරපුවහම අපිට මහා ලොකු තෘෂ්ණාවල් ගැනත් අපි කතා කරනවා. මේ ලෝකේ විශේෂ වශයෙන් විශාල වශයෙන් අත්පත් කරගත්ත දේවල් පිළිබඳව තියෙන තෘෂ්ණාවල්, සීමාවක් නැති තෘෂ්ණාවල්. එතකොට ඒ වාගේ තෘෂ්ණාවල් නෙමෙයිනේ මේ කතා කරන්නේ. අතීතේ ප්‍රාර්ථනා කරන්නත් එපා අනාගතේ ප්‍රාර්ථනා කරන්නත් එපා. නැත්නම් අතීතයට යන්නත් එපා අනාගතේ ප්‍රාර්ථනා කරන්නත් එපා. ඊටාම සියුම් තැනක තියෙන්නේ. බොහොම සුළුයි. හැබැයි පැහැදිලි කරනවා සුළු කොට තකන්න එපා කියලා. ඇයි සුළු කොට තපන් තකන්න එපා කියලා කියන්නේ තණ්හාව මොනතරම් සංකීර්ණද කියලා එතන විස්තර කරනවා. තණ්හාව කියන ධර්මතාවය කොයිතරම්නම් සංකීර්ණද හේතුව තමයි සමහර අයට හිතෙනවා මේ හුලං රැල්ලක් දිහා බලාගෙන ඉඳලා කොහොමද සංසාරයෙන් එතර වෙන්නේ කියලා. මේ කාරණාව පැහැදිලි කරනවා. කෙනෙකුට හිතන්න පුළුවන් සුලං රැල්ලක් දිහා බලාගෙන ඉඳලා කොහොමද සංසාරයෙන් එතර වෙන්නේ කියලා. කෙනෙකුට එහෙම හිතෙන්න එහෙම හිතෙන්න පුළුවන්. හැබැයි මේ හුලං රැල්ල මට මොනවද කරලා තියෙන්නේ කියන කාරණාව පිළිබඳව හිතිලා හිතිලා නැහැ. ආන් ඒ කාරණාව පැහැදිලි කරනවා භාග්‍යතුන් වහන්සේගේ දේශනාව අහලා නැති කෙනෙකුට තමයි එහෙම හිතෙන්නේ. නියම බුද්ධ දේශනාව අහලා තියෙන කෙනෙකුට කවදාවත් එහෙම හිතෙන්නේ එහෙම හිතෙන්නේ නැහැ හේතුව තමයි යම් කෙනෙක් එහෙම හිතනවා නම් ඊතර වෙන ක්‍රමයක් ගැන මේ ආස්වාස ප්‍රාස්වාස දිහා බලලා කොහොමද සසරින් ඊතර වෙන්නේ කියලා කෙනෙක් හිතනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නෙම මේ ආස්වාස ප්‍රාස්වාස දිහා බලලා තමයි ඊතර වෙන්න පුළුවන් වෙන්නේ කියලා. කෙනෙක් අහනවා කොහොමද ඒක දිහා බලලා ඊතර වෙන්නේ කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තිනවා ඊතර වෙන්න පුළුවන් නම් මේක තමයි ඊතර වෙන්න තියෙන මඟ. ඒ කීවේ ඇයි එතකොට? අපේ ජීවිතේ පැවතිලා තියෙන්නේ මේ ආස්වාස ප්‍රාස්වාස ගාව. යම් කෙනෙක් නහයයි කටයි වහගෙන හිටියොත් ටික වෙලාවක් මොනතරම් වේදනාවක් ඇති වෙනවද මේ ලෝකේ තියෙන දරුණුම තෘෂ්ණාව නැත්නම් ලොකුම තෘෂ්ණාව තියෙන්නේ වෙන කිසි දෙයකට නෙමෙයි ජීවිතය පිළිබඳව ජීවිතය පිළිබඳව මොනතරම් තෘෂ්ණාවක් තියෙනවද කියන එක වැටහෙන්න පටන් ගන්නවා ටික වෙලාවක් හුස්ම නොගෙන හිටියොත්. අපි හුස්ම නොගෙන ඉන්න උත්සාහ කළොත් සාමාන්‍යයෙන් හුස්ම ගන්න පුළුවන්කම තියාගෙන බැරි වීගෙන එනකොට අපි හුස්ම ගන්නවමයි. නමුත් කවුරු හරි අපේ නහයයි කටයි දෙකම හිර කරලා තිබුණොත් ඒ වෙලාවට ඇති වෙන තෘෂ්ණාවේ සීමාව නම් කියලා නිම කරන්න බෑ. එදාට මේ ලෝකේ තියෙන අනික් සියලුම දේවල් අමතක කරලා මට ඊළඟ ආස්වාසය ලැබුණොත් ප්‍රමාණවත් කියන කාරණාවට එනවා. එහෙනම් මුළු ලෝකෙම තියෙන්නේ එතන. එහෙනම් සංසාර ගමන තියෙන්නේ එතන. මේ හුස්ම රැල්ල නතර වුණොත් මරණය සිද්ධ වෙනවා. එහෙනම් මරණයයි උපතයි මරණයයි උපතයි කියන එකට තමයි සංසාර ගමන කියලා කියන්නේ. එහෙනම් සසර පැවැත්ම කියලා කියන්නේ ඉපදී ඉපදී මැරෙනවා. මෙරි මෙරි ඉපදෙනවා. ඉතින් ඕක කොතනද තියෙන්නේ? මේ හුලං රැල්ල ගාව. ඒ හින්දා මෙතන ඇති වෙන තණ්හාව සුළු කොට තපන්න එපාම කියලා දේශනා කරනවා. අති ප්‍රබල තණ්හාවක් මෙතන මේ සියුම් තැනක උපදින්නේ. ආන් ඒ නිසා මේ උපක්ලේශයක් හැටියට දක්වන්නේ ඒකයි කියලා සඳහන් කරනවා. ආන් එතන ඇති වෙන තෘෂ්ණාව තමයි මෙතන උපක්ලේශයක් බවට දක්වලා තියෙන්නේ. ආස්වාස කරද්දී ඊළඟ ප්‍රාස්වාසයට තියෙන තණ්හාව ප්‍රාස්වාස කරද්දී ඊළඟ ආස්වාසයට තියෙන තණ්හාව. හුස්ම ඉහළට ඇද්දානම් අපිට ඊළඟට වුමනා වෙන්නේ ඒක පහළට හෙලන්නමයි. පහළට හෙළුවනම් ඊළඟ මොහොතේ අපි නොදැනම නමුත් ඒක ඉහළට ඉහළට ඇදෙනවා. ඉතින් මොනතරම් තෘෂ්ණාවක් එහෙමනම් එතන තියෙනවද කියන කාරණාව. ප්‍රාශ්වාස කරද්දී ඊළඟ ආශ්වාසය පිළිබඳවම හිතනවා. ආන් ඒ තණ්හාව කොයිතරම්ද සඳහන් කරනවා ජීවිත තණ්හාව තරම්. ජීවිතයට කොයිතරම් තණ්හාවක් තියෙනවද? ප්‍රාශ්වාසයෙන් පස්සේ ඊළඟ ආශ්වාසයටත් තියෙන ඒ වගේම තණ්හාවක්. ඒක තමයි ජීවිත තණ්හාව කියලා කියන්නේ. ඊළඟට පින්නතනේ ආශ්වාස ප්‍රාශ්වාස දෙක අතරමයි ජීවිතේ රැඳිලා තියෙන්නේ කියලා සඳහන් කරනවා ආස්වාස ප්‍රාස්වාස නැති වුණොත් මැරෙනවා මේ දෙක අතරමයි ජීවිතේ රැඳිලා තියෙන්නේ වෙනම කිසිම දෙයක් අනික් දේවල් ඒකට බාහිරින් උදව් කෙරුවා විතරයි ආහාර පාන බෙහෙත් ඒ දේවල් ඔක්කොම මේකට බාහිරින් උදව් කරපු දේවල් නමුත් ආහාර තිබිලා වැඩකුත් නැහැ පාන තිබිලා වැඩකුත් නැහැ බෙහෙත් තිබිලා වැඩකුත් නැහැ හුස්ම ගන්න බැරි වුණා ඒ හින්දා ප්‍රධාන කාරණාව ආස්වාස ප්‍රාස්වාසයි කියලා සිහිපත් කළේ ඒකයි. එහෙමනම් යම් තැනක ජීවිතයත් මරණයත් දෙකම සම්බන්ධ වෙන තැනක් තියෙනවා නම් ආන් එතෙන්ට කියනවා සංසාරය කියලා. ජීවිතයත් මරණයත් දෙකම එකට සම්බන්ධ වෙන තැනක් මේ ලෝකේ තියෙනවා නම් එතන තමයි සංසාරේ උපදින්නෙත් නැති වෙන්නේ. එහෙනම් මේ නාසිකාග්‍රේ ළඟ මුළු සංසාරෙම තියෙනවා. උපතයි මරණයයි දෙකම ඔතන තීරණය කරලා තියෙනවා. එහෙනම් අපි සුළුවෙන් දැකුවට ඒක තමයි මේ අනාගත අතීත ජීවිත කෝටි ප්‍රකෝටි ගණන් ආවෙත් ඕකෙන් අනාගත තව ජීවිත කෝටි ප්‍රකෝටි ගණක් ඉස්සරහට තල්ලු වෙනව නම් තල්ලු වෙන්නේත් ඔතන උපදින සිත් પરම්පරාවත් මේ ජීවිත තෘෂ්ණාවත් එක්ක. ඒ හින්දා ඒක පුංචි කාරණාවක් සුළු කාරණාවක් කරලා තකන්න එපා කියලා සිහිපත් කරනවා. ජීවිත කෝටි ගණක් අපි ජීවත් වෙලා තියෙන්නේ මේ ආස්වාස ප්‍රාස්වාස නිසායි අනාගතේ ජීවත් වෙනවා නම් ජීවත් වෙන්නෙත් ආස්වාස ප්‍රාස්වාස නිසාමයි. ඒ නිසා සඳහන් කරනවා මේ ධම මේ සසර අවබෝධ කරවන ධමයක් වෙන්නේ මෙන්න මේ වාගේ ක්‍රමවේදයන් හින්දා. මේ නිර්මල බුද්ධ දේශනාව කෙනෙකුට සංසාරය අවබෝධ කරවන ධමයක් වෙන්නේ මේ මේ වාගේ අතිසියුම් තැන් තෝරලා බේරලා පිරිසිදුව පැහැදිලි කරලා තියෙන නිසා. පින්නතුනි අට කතාවේ මේ සාරද්ධ ඉංජිත පන්දිත කියන කාරණාව ඊටාම හොඳින් පැහැදිලි කරලා තියෙනවා. ඒ කාරණාව නිමිත්තං ආවජ්‍යතු අස්සාසේ චිත්තං විකම්පති විකම්පිතත්ථා පින්වතුනි යමෙක් හොඳින් භාවනා කරන් යම් කෙනෙක් මේ හොඳට භාවනා කරගෙන එන වෙලාවේ දැන් එයාගේ භාවනාව හොඳට වැඩිමින් වැඩිමින් තියෙනවා උග්ඝහ නිමිත්ත නාසිකාග්‍රේ ආශ්වාස ප්‍රාශ්වාස ස්පර්ශ වෙන තැන එයා හොඳින් බලාගෙන ඉන්නේ. එයාට දැන් හොඳට හොඳට වැටහෙනවා. උග්ඝහ නිමිත්ත හොඳට වැටහෙනවා. ඒ කොතනද උග්ඝහ නිමිත්ත තියෙන්නේ? එක්ක නාසිකාග්‍රේ අග එහෙම නැත්නම් උඩුතොලේ මුල. එතන තමයි උග්ඝහ නිමිත්ත පිහිටන්නේ. දැන් මෙයාට උග්ඝහ නිමිත්ත හොඳට වැටහෙනවා. දැන් ඒ කියන්නේ හොඳට භාවනාව සිදු වෙමින් සිදු වෙමින් පවතිනවා. ඊටාම හොඳින් ඊටාම පැහැදිලිව වැටහෙන තැනමයි මේ කියන්නේ උග්ඝහ නිමිත්ත කියලා. ඒ කියන්නේ හුලං රැල්ල හොඳට ගැටෙනවා ඊටාම හොඳින් වැටහෙන දැනෙන තැන. ආන්ගේ උග්ඝහ නිමිත්ත ඇති වෙන ස්ථානයේ දිගටම සිහිය පවත්වගෙන ඉන්න පුළුවන් නම් ඒක ඊටාම වටිනවා. එතන දිගටම සිහිය පවත්වනවා කියන එක තමයි ආනාපාන සතිය වැඩෙනවා කියලා කියන්නේ. උග්ඝහ නිමිත්ත තුල සිහිය පවතිනවා. තව තවත් මේ සිහිය සියුම් වෙලා සියුම් වෙලා මේ පටිභාග නිමිත්ත පහළ වෙනවා. දැන් මේ උග්ඝහ නිමිත්ත අරමුණු කරගෙන ඉන්නකොට ඒ සිහිය තව තව තව තව සියුම් වෙනවා. එහෙම සියුම් වෙලා සියුම් වෙලා සියුම් වෙලා තමයි පටිභාග නිමිත්ත කියන එක උතනම උපදිනවා. ආන් එතකොට මේ උග්ඝහ නිමිත්තේ තියෙන සිහිය තව තවත් සියුම් වෙගෙන යනකොට සමහර කෙනෙක් කියනවා මට ගත සිත තියෙනවද කියලා සිහියක් සිහියක් නෑ මට දැනෙන්නේ නෑ කිසිම දෙයක් මට දැනෙන්නේ නෑ මට කයවත් දැනෙන්නේ නෑ කියලා සමහර වෙලාවට සමහර අය සඳහන් කරනවා ඒ මේ සිවුම් වෙමින් සිවුම් වෙමින් පවතින අවස්ථාව. ආන් ඒ නිසා මේ පටිභාග නිමිත්ත නොඑක් ආකාරයෙන් පහළ වෙනවා කියලා සඳහන් කරනවා. මේ වෙලාව හොඳ අවබෝධයෙන් ඉන්න ඕන වෙලාවක්. මොකද මේ පටිභාග නිමිත්ත පහළ වෙන විදිහ වෙනස්. එක එක්කෙනාට පහළ වෙන විවිධ විදිහත් වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වෙනවා. Tamanටම එක එක දවසට පහළ වෙනවා නම් ඒ පහළ වෙන විදිහත් වෙනස් වෙන්න පුළුවන්. නමුත් සඳහන් කරනවා මේ මේ පටිභාග නිමිත්ත පහළ වුණහම බොහෝ දෙනෙක් මේ නිමිත්ත බලන්න පටන් ගන්නවා කියලා. දැන් උග්ඝහ නිමිත්තෙන් සිවුම් වෙලා සිවුම් වෙලා පටිභාග නිමිත්තට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ආස්වාස ප්‍රාස්වාස දිහා බලන එක නවත්තලා මේ පටිභාග නිමිත්ත දිහා බලන්න හදනවා. ඇයි පුදුම තණ්හාවක් එනවා බලන්න. නැතුවම බලනව නෙමෙයි. මොකද කවදාවත් ජීවිතේ නැති දැකලා නැති ආලෝකයක් පේන්න පටන් ගන්නවා. ආන්ගේ ආලෝකය දැක්කම මොකද ජීවිතේ කවදාවත් දැකලා නෑනේ. ඒකේ තරම්ම විචිත්‍රයි. මේක අමතක වෙලා අර ආලෝකයේ දිහා හිත යොමු කරනවා. එනම් ඒ වාගේ එලියක් වෙනත් විවිධ සමහර වෙලාවට තරු වාගේ දේවල් ඒ වාගේ ඒ වාගේ එක එක විදිහට තමයි පහළ වෙන්නේ. හැබැයි ජීවිතේ කවදාවත් ඉතින් අපි පටිභාග නිමිත්ත ලැබලා නැහනේ කවදාවත්. එතකොට ඒ පටිභාග නිමිත්තේදී හම්බ වෙනවා කියන මේ මේ සියුම් ස්වභාවය කවදාවත් ලැබිලා නැති නිසා ආන් එතෙන්ට ඊළඟට තෘෂ්ණාවෙන් ඇලෙන්න ඇලෙන්න පටන් ගන්නවා. ඒකයි මෙතන සඳහන් කරන්නේ බොහෝ දෙනෙක් මේ නිමිත්ත බලන්න පටන් ගන්නවා ඊළඟට. ආන් ඒ නිසා නිමිත්ත වැඩියෙන් බැලුව ගමන් ආස්වාස පේන්නේ නැතුව යනවා. නිමිත්ත දිහා වැඩියෙන් බලාපු ගමන්ම ඒ කියන්නේ මේ නිමිත්ත නොබලා ඉන්නද කියන්නේ නිමිත්ත බලන්න ඕනේ. නමුත් නිමිත්ත දිහා විතරක් එලවගෙන ගිහිල්ලා බැලුවොත් එනං නිමිත්තත් ඉබේම පේන්න ඕනේ. දැන් අපි පහුගිය දේශනාවේදී ඔක සාකච්ඡා කළා අපි වාහනයක යනකොට එක තැනක් ඉලක්ක කරගෙන බලාගෙන යනකොට අනිත් එන දේවල් ඔක්කොම එනවා පහුවෙලා යනවා. නමුත් පාරේ තියෙන විශේෂ දෙයක් දැක්ක ගමන් හිත එතන නතර වෙලා ආපහු හිත පස්සට එන්න පටන් ගන්නවා. එහෙම වෙන්නේ නැතුව ආස්වාස දකින්න ගමන්ම නිමිත්තක් දකිනවා. නමුත් විශේෂයෙන් නිමිත්ත දිහා බලනවා බලනවා නෙමෙයි. ආස්වාස දකින්න ගමන් නිමිත්තක් දකිනවා විතරයි. ඒකයි මෙතන සඳහන් කරන්නේ නිමිත්ත වැඩියෙන් බැලුව ගමන් ආස්වාස පේන්නේ නැතුව යනවා. ආන් ඒක ක්ලේශයක්. නිමිත්තට හිත යොමු වුණා කියන්නේ ක්ලේශයක්නේ. කෙලෙස් ඇති වුණා ඒක බලන්න. නිමිත්තං ආවජ්‍යතෝ අස්සාසී චිත්තං විකම්පිතත්තා. නිමිත්ත ආවර්ජනය කරන පුද්ගලයාට ආස්වාසයේ හිසිත කම්පණය වෙනවා. නිමිත්ත ආවර්ජනය කරලා බලන්න ගියපු ගමන් ආස්වාසයේ සිත කම්පණය වෙනවා කියලා කියන්නේ ආස්වාස පේන්නේ දැනෙන්නේ නැතුව යනවා. එහෙම කම්පණය වීම නිසා කයත් සිතත් දැවිලි සහිත දුක් සහිත තත්වයටපත් වෙනවා. ආස්වාස අතහැරලා නිමිත්ත දිහා බලන්න ගියපු ගමන් ආස්වාසත් නැහැ නිමිත්තත් නැහැ දෙකම නැතුව යනවා. එතකොට නම් පුදුම දුකක් හිතෙන්නේ පටන් ගන්නවා ආන් ඒකයි කයයි සිතයි දෙකම දැවිලි තත්වයටපත් වෙනවා. හේතුව තමයි ආස්වාසයේ ආවර්ජනය කරනවාට වඩා නිමිත්ත ආවර්ජනය කරන්න යනවා. ආවර්ජනය කරන්න ඕනේ ආස්වාසය. නිමිත්ත ආවර්ජනය නොකරන්නම නෙමෙයි. ආස්වාස ආවර්ජනය කරන මට්ටමට වඩා නිමිත්ත ආවර්ජනය කරන්න යනවා. හේතුව තමයි අපි මුලින් සඳහන් කළේ කවදාවත් දැකලා නැති ආලෝකයක් වගේ දෙයක් දකිනකොට ඒ පැත්තට නිකම්ම ක්ලේශයෙන් අපි බර වෙන්න බර වෙන්න පටන් ගන්නවා. ලැබුණ දේ අනුව සිත අතීතයට යනවා. මේ මොනතරම් හොඳද ලැබුණ දේ අනුව සිත අතීතයට යනවා. මොනතරම් හොඳද සඳහන් කරනවා පින්වතුනි එහෙම හිතන්න මේ දැන් ලැබුණ දේ අනුව හිත අතීතයට යනවා කියලා කිව්වේ කවදාවත් දැකලා නැති ආලෝකයක් දැක්කා. දැන් ඒක ආවර්ජනය කරන්න පටන් ගත්තා. ඒ ආවර්ජනය කරනකොට හිතෙනවානේ මේක මොන වාගේ ලස්සන එළියක්ද? මේක කොයිතරම් හොඳද වාගේ අපිට හැඟීමක් එනවනේ ඒත් එක්කම. ආන් එතන මේ මේක මොනතරම් හොඳද කියන සිතුවිල්ලේ ඒකේ මේ කියන කාරණාව හිතෙනවත් එක්ක මේ කියන කාරණාවත් තියෙන අතීතයේ. ආන් ඒකයි හිත අතීතයට යනවා කියලා කියව ඊටාම සිවුම් මේක. මේ කියන කාරණා මේ කියන අකුරෙත් භාගයක් කියවෙනකොටත් ඒක තියෙන්නේ අතීතයේ. ඒකයි මෙතන සඳහන් කරන්නේ. එහෙම හිතනකොටත් හිත අතීතයට ගිහිල්ලා ගිහිල්ලා ඉවරයි. මේක මොනතරම් හොඳද? එතකොටත් හිත අතීතයට ගිහිල්ලා ගිහිල්ලා ඉවරයි. ඒ කියන්නේ හිත අතීතයට විසිරුණා. ඊට පස්සේ මේ සමාධිය නැතුව යනවා. ඊළඟට සඳහන් කරනවා වර්තමානයේ ඇතිවෙන නාම රූප වලින් හිත ගිලිහෙනවා. එහෙම අතීතයේ බලපු ගමන් වර්තමානයේ ඇතිවෙමින් පවතින නාම රූප වලින් සම්පූර්ණයෙන්ම හිත හිත ගිලිහෙනවා. අතීතයට තණ්හාවෙන් ගමන් කරන නිසා ඒ උපක්ඛිලේශයක් බවට පත් වෙනවා. එතකොට වර්තමානයේ නැහැ. ඒ නිසා සිත සහ කය දෙකම දුක් සහිත දැවිලි සහිත තත්වයකටපත් වෙලා කම්පණය වෙනවා කියලා සඳහන් කරනවා. එක එක ප්‍රමාණයෙන් කම්පණය වෙනවා. ඉංජිතාජ පන්දිතාජ දැඩිව කම්පණය වෙනවා, සියුම් විදිහට කම්පණය වෙනවා. එක එක ප්‍රමාණයෙන් කම්පණය වෙනවා. අස්සාසං ආවජ්‍යතෝ නිමිත්තං චිත් අස්සාසං ආවජ්‍යතෝ නිමිත්තේ චිත්තං නිමිත්තේ චිත්තම්පි තත්තා. එහෙම සඳහන් කරන්නේ මේ දැන් නිමිත්ත ආවර්ජනය කරන්න ගිහිල්ලා ආස්වාස නැතුව යනවා කියන කාරණාව මොකද ආස්වාසේ ආවර්ජනය කරන්න බැරුව යනවා නිමිත්ත ආවර්ජනය කරන්න ගිහිල්ලා ආස්වාසේ ආවර්ජනය කරන්න බැරුව ගියා ඒකයි සඳහන් කරන්නේ අස්සාසං ආවජ්‍යතෝ නිමිත්තේ චිත්තම්පි චිත්තම්පි තත්තා ආස්වාසය ආවර්ජනය කරන්න බැරුව ගියා නිමිත්ත ආවර්ජනය කෙරුවා. ඊළඟට සඳහන් කරනවා නිමිත්ත නැතුව යනවා ඊළඟට නිමිත්ත හොයනවා. දැන් නිමිත්ත ආවර්ජනය කරන්න ගියපු ගමන් නිමිත්ත නැතුව යනවා. ඒක ඊටා සියුම් මේ ආලෝකයේ දකින්නවත් එක්කම ආස්වාසය අතහැරලා එතෙන්ට පැන්න ගමන්ම ඒකත් නැතුව යනවා. නිමිත්ත ආවර්ජනය කරන්න ගත්ත ගමන් නිමිත්ත නැතුව යනවා. ඊට පස්සේ ඒ නිමිත්තට තියෙන තණ්හාව වැඩි නිසා ඒකට මොකද වුනේ කියලා ඊළඟට හොයන්න පටන් ගන්නවා. දැන් එතකොට භාවනාවේ නැහැ අපි. ඒ නිසා ආයෙක මතුවෙන්නේ මතුවෙන්නේ නැහැ. දැන් භාවනාවෙන් බිඳිලා තණ්හාවෙන් අර කල්ලණ්ඩයි ගිහිල්ලා තියෙන්නේ. ආලෝකය හොයන්න ගිහිල්ලා. නිමිත්ත වැඩියෙන් බලන්න ගිහින් භාවනාවේ තමන්ගේ සිහිය නැති කරගත්තා. ආස්වාස දිහා බැලුවේ නැහැ. නිමිත්ත දිහා විතරක් බලන්න ගිහිල්ලා භාවනාව සම්බන්ධයෙන් තිබිච්ච සිහිය නැති කරගත්තා.